සියලු දෙනාම ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව ඇරයුම් කරමු. මෙතෙන් පටන් අදට නියමිත දේශනාව අප සෑම දිනා කෙරෙමෙත් සිටින් පවත්වන හැටියට අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු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 දුක්ඛානුපස්සනං භාවෙන්තු සුඛං සංඥා පජහති තී සාදු සාදු සාදු සදාබුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සූපපත් කරගන්න සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා වෙන්න අපි අපේ සිත සකස් කර ගැනීමේ වැඩපිළිවෙල නිබඳව නිරතුරුව සිදු කළ යුතුයි. ධර්ම ශ්‍රවණය කර නැත්නම් විදිහට අදිෂ්ඨානය ප්‍රාර්ථනාවක් ඇති කරගමු මම මගේ සිත සකස් කරගන්නවා. ලෝකේ සත්‍ය తত্ত্বය පේන විදිහට මගේ හිත සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගමු. මේ සතිය පුරාවට අපි සාකච්ඡා කරමින් ඉන්නේ දුක්ඛානුපස්සනාව පිළිබඳවයි. පින්නත් නේ අපි බොහෝ භාවනාවන් හියදෙනවා. අපේ සමාජයේ මේ ලාංකීය ධර්මයේ තුල ලංකාවේ තියෙන ත්‍රිපිටක ධර්මයේ තුලින් කමඨහන් ගුරුවරු විසින් භාවිතා කරන බොහෝ වටිනා ධර්මතාවයන් භාවනා ක්‍රමවේදයන් සමාජගත වෙන බොහොම අඩුයි. අපි භාවනා කිව්වොත් කතා කරන්නේ අනිත්‍ය භාවනාව ගැන අසුභ භාවනාව ගැන මෛත්‍රී භාවනාව ගැන වැඩිපුරම ඉතින් ඔය තුන ඉතින් ඔය පොඩ පොඩ කොහේ හරි ඉතින් ඔය චුට්ට චුට්ට කර කර ඉන්නවා නේද මේ මේකේ හරයක් මේකේ තියෙන වටිනාකම මේක ඇයි කරන්නේ කියලා හිතන ස්වභාවයක් නැහැ අද දවස් අපි යොදලා තියෙන්නේ සමාජ කතිකාවතක් සඳහා සමාජ කතිකාවතක් ඇති නොකර ගැනීම අපි එකතු වෙලා සමාජයේ ධර්මයේ පිළිබඳ නියම ආකාරයක අදහස් ඇති නොකර ගැනීම නිසාවෙන් ඇයි මේවා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ලාංකිකයෝ තුල නිවැරදිව භාවිතයට යන්නේ නැති ස්වභාවයක් තියෙනවා. මම නිකන් අහනවා අපේ පින්නන්ත අයගෙන් මේ සාමාන්‍යයෙන් ළමයි කවදා වෙනකම් ධර්මය ඉගෙන ගන්නවද? සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්නවා. නේද සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්ත ධර්මයෙන් ළමයින්ට තියෙන ප්‍රයෝජනය මොකක්ද ධර්මයේ ප්‍රයෝජනය දුක් නැති කිරීමයි නේද අපේ දරුවෝ සාමාන්‍ය පෙළ දක්වා තියෙන දේවල් ටික ඉගෙනගෙන විභාගයේ පාස් කිරීම තමයි ප්‍රයෝජනය ඒ විභාගය සමත් කිරීම සඳහා ඔන්න දරුවෙක් පාසලෙන් කලින් එක්කරගෙන යන්න උවමනාවක් තියෙනවා බලනවා දෙමාපිය මොනවද හවස හවස කාල පරිච්ඡේදවල මොනවද තියෙන්නේ. විද්‍යාව ගණන් තියෙනවා නම් එකයි යන්නේ නැහැ. බුද්ධ ධර්ම තියෙනවා නම් <laughs> බුද්ධ ධර්මයට පෞද්ගලික පන්ති වලට එහෙම කවුරු හරි යවනවද දන්නේ නැහැ. පොත බලාගත්තාම තේරෙනවා. එහෙනම් බුද්ධ ධර්මය කියන්නේ මොකද්ද? ළමයාට එන අදහස මොකද්ද? බුද්ධ ධර්මය කියලා කියන්නේ පොත බලාගත්තාම තේරෙන එක. බොහොම ලේසි දෙයක්. නමුත් මෙච්චර හේතුඵල ධමයක් තියෙන ධර්මය තුළ අපි ඉන්නේ බොහොම පල්ලෙහා තැනක. ළමයෙකුට තියෙන සියලුම ගැටලු විසඳන්න පුළුවන් තත්ත්වයක් ධර්මය තුළ තියෙන. පුංචි කාලේ ඉඳන් හේතුඵල ධම උගන්වනවා නම් හේතුඵල ධමයට අනුව කාරණා සිද්ධ වෙන දේ උගන්වනවා නම් තාක්ෂණික විද්‍යාවට තර්කානුකූල ගණිතයට වැඩි එහා ගිය දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන බව දරුවන්ට තේරෙන්න පටන් ගන්නවා. එයාලගේ ප්‍රශ්න ඔක්කොම විසඳන එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ලෞකික ප්‍රශ්න විසඳනවා හරි අපූර්වට. ඒ தත්ත්වයට අපිපත් වෙන්නේ නැහැ මේකෙන් ලබාගත හැකි පන්නරය ලබා ගන්නෙ නැහැ. මේක සම්පූර්ණයෙන්ම සිත් වෙනස් කරන, සිත නිවැරදි කරන ධර්මතාවයක්. ඒකේ වටිනාකමක්වත් අපිත් හොයාගන්නේ නැහැ. අපි ඒකින්ද මේක පාවිච්චි කරන්නේ නැහැ නිවැරදි නිවැරදි දෙයට පාවිච්චි කරන්නේ නැහැ. මම අපි පෙරේද දවසේ ධර්මදේශනාව ඊයේ අපේ සාකච්ඡාවෙන් පස්සේ පෙරේද දවසේ ධර්මදේශනාවේදී මම පටන් ගන්නකොටම පිරිසගෙන් අහපු ප්‍රශ්නයක් ආයෙසරයක් මම අහන්නයි යන්නේ. හැමෝටම ජීවිතේ අරමුණක් තියෙනව නේද? කොහේ හරි තැනක කෙලවර වෙන්න අරමුණක් තියෙනවද නැද්ද? මැරෙන්න නෙවෙයි මම කියන්නේ මැරෙන්න කලින් කරන්න. මැරෙන්න කලින් මම මෙන්න මේ දේ කරලා ඉවර කරගන්න ඕනේ කියලා හැමෝටම අදහසක් තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් මතක් කරගන්න. මගේ අදහස මොකක්ද? මම මැරෙන්න කලින් මොනවද කරන්න ඕන කියලා දල අදහසක් තියෙනවා. සමහර අයට ගේ හදලා ඉවර කරගන්න, සමහර අයට දරුවන්ගේ ප්‍රශ්න ඔක්කොම ඉවර කරගන්න, සමහර අයට අසනීප හොඳ කරගන්න මොනවා මොනවා හරි තියෙනවා. ඒ වගේ තියෙන දේවල් නේද? දරුවෝ ටික ඔක්කොටම හොඳට උගන්වලා, ඒ කට්ටියට විවාහ කරවලා දීලා නිදහසේ ඉන්න ඒ වගේ තියෙනවනේ. නේද? එක තැනක් තියෙනවා මම මෙන්න මේ தත්ත්වෙටපත් වෙන්න ඕනේ කියලා සැලසුමක් නැත්තම් හැබැයි ඒ වගේ වැඩකුත් නැහැ ජීවිතේ. මොකක් හරි සැලසුමක් තියෙන්න බෑ නැත්තම් නිකන් ඉන්නම් වාලේ ඔන්නේ කකා බිබී නනායද ඇඳ ඉන්න ජීවත් වෙලා වැඩක් තියෙනවා. නේද? ඒක තිරසන් සතුටු කරන දෙයක්. දැන් ජීවිතේ සැලසුමක් තියනවා නම් මම මේ පින්නන්ත අයගෙන් අහනවා. ඒ ජීවිතයේ තියෙන සැලසුමට ළඟා වුණොත් සැපෙන්න ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. මොහොතක් කල්පනා කරන්න නිබඳව මං බලාපොරොත්තු වෙන සැලැස්ම මට ලැබුණොත් ඒ සැලැස්මට මම ගියොත් සැපෙන්න ඉන්න පුළුවන්ද? එතකොට තමයි තේරෙන්නේ මගේ මගේ ඉලක්කය හරියන එකක් නෙවෙයි. මගේ ඉලක්කය දුක් තියෙන ඉලක්කයක්. නේද? එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා එතන. ඇයි මේ ජීවිතේ දුක් ඉලක්ක සඳහා යන්නේ? දුක් නැති ඉලක්කයක් අපිට තියෙන්න ඕනද නැද්ද මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ නේද අඩුම ගානේ ජීවිතය යා යුතු තැන ගැන අපිට මොකක් මේ මේ ගෙවන ජීවිතේ ඇයි මෙච්චර දේවල් කරද්දී දැන් කොච්චර කල් කොච්චර දේවල් එකතු කරාද හැම නිමේෂයකම අපේ ජීවිතයේ තියෙන අරමුණ තමයි හැම කෙනෙක්ගේම හැම වෙලාවෙම මේ ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙන වෙලාවේ පවා හැම වෙලාවෙම තියෙන අරමුණ තමයි සැපෙන් සහ සතුටෙන් ඉන්න ඕනේ කියලා. නේද? කය සැපෙන් සැපෙන් සතුටෙන් කියලා දෙකක් කිව්වයි මම. කය සැපෙන් තියන්න ඕනේ, හිත සතුටෙන් තියාගන්න ඕනේ. කය සැපෙන් තියන්න ඕනේ, හිත සතුටෙන් තියාගන්න ඕනේ. දැන් කොච්චර කල්ද දන්නේ නැහැ වැඩේ. ඔය වැඩේ පටන් ගන්න දැන් කොච්චර කල්ද? සැපෙන් සහ සතුටෙන් ඉඳීමේ ව්‍යාපාරය ආරම්භ කරලා කොච්චර කල්ද? දන්න දවසේ ඉඳලා දැන් හරිද? දැන් සැපෙන්ද සතුටෙන්ද? ඔව්. සැපෙන්ම සතුටෙන්ම ඉන්න දවස එයිද? එන්නේ නැහැ කියලා මගේ හිත මට කියනවා. මට තේරෙනවා ඒක. නේද? ඇවිල්ලත් නැහැ. ආවනම් ඒවත් ඉවරයි. නේද? බොහෝම පොඩි වෙලාවයි ඒවා භුක්ති විඳලා තියෙන්නේ. අන්න බලන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇයි අපි හිතුවේ නැත්තේ හැමදාම පොරල්නවා නේද හැමදාම අපි පොරල්නවා මොනවද පොරල්න්නේ සතුට සඳහා පොරල්නවා හ්ම් ගෙදර තියෙන ටීපෝ එකගේ ටීපෝ එකේ තියෙන ප්‍රශ්න සමහරවට හ්ම් එක්කෙනෙකුට ටීපෝ එක මුල්ලෙන් තිබ්බහම තමයි සතුට තියෙන්නේ ඒ තියෙද්දි අනිත් කෙනාට මැදින් තිබ්බහම තමයි සතුට තියෙන්නේ. අනිත් එක්කෙනාට සතුට තියෙන අනිත් මුල්ලෙන් තිබ්බහම ඕකත් ඇති අපිට සමහර වෙලාවට. නේද? මෙහෙමයි තියෙන්න ඕන මෙහෙමයි තියෙන්න ඉතින්. දැන් ওই වගේ ප්‍රශ්න තියෙනකොට කොතනද මේ ටීපෝ එක තියන්නේ? මම ටීපෝ එක කියලා කිව්වේ එක උදාහරණයක් විතරයි. බොහෝ දේවල් එහෙමද නැද්ද? ගෙදර ඉන්න ඔක්කොම සතුට වෙන විදිහට වැඩ කරන්න පුළුවන්. නේද? එතකොට මොකද මේ? ඇයි මේ? කොහෙද මේ ප්‍රශ්න තියෙන්නේ? මේ ප්‍රශ්න තියෙන්නේ ටීපෝ එකේද? නෑ. මේ ප්‍රශ්න තියෙන්නේ සාලෙද? නෑ. මේ ප්‍රශ්න තියෙන්නේ කොහෙද? සිත්වල. නේද? සිත්වල තියෙන ස්වභාවය. එහෙනම් ප්‍රශ්න තියෙන්නේ සිතේ නම් සකස් කරන්න ඕන සිත. කොහෙද මගේ හිත මාව මේ අරගෙන යන්නේ? ඔන්න සමාජයේ කතිකාවතක් අපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කොහෙද මගේ හිත මාව අරන් යන්නේ? මගේ හිත මාව අරගෙන යන්නේ හිතට තේරෙන විදිහට අහිංසකව සැප හොයාගෙන සතුට හොයාගෙන. හරිද? මොනවයින්ද මගේ හිත සතුට හොයන්නේ කියලා බලන්න සතුට හොයන්නේ මේ ලෝකේ තියෙන වස්තු වලින්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවායින් ධම්ම කියන්නේ ආදරය වගේ දේවල් ඒවයින් සතුට හොයන්න මේ හිත මට හැම වෙලෙම කියන මේවෙන් තමයි සතුට තියෙන්නේ මේවෙන් තමයි සතුට තියෙන්නේ මේවෙන් තමයි සතුට තියෙන්නේ කියලා. ඉතින් මගේත් වැඩේ මොකද? එව්වම එකතු කරනවා. එව්වම එකතු කරනවා. නේද? දැන් එතකොට එච්චර ඔච්චර ගොඩක් එකතු කරපු මට මොකද මේ සතුට නැත්තේ? එහෙනම් වැරදීමක් තියෙන්න ඕනේ. වැරදීමක් තියෙන්න ඕනේ. මේ හිත කියන විදිහට වැඩ කරලා හරියන්නේ නැහැ. අපේ සමාජයේ කතිකාවතක් ඇති වෙන්න ඕනේ පින්නත් නේ. සිත වෙනස් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැම එකක්. සිත යම් කිසි දෙයක එල්බගෙන ඉන්නවා. ඒ එල්බගෙන ඉන්න දේ වෙනස් කරේ නැත්නම් එයා ඒකමයි කරන්නේ. එන්නේ එල්බගෙන ඉන්න දෙයට කියනවා දෘෂ්ටිය කියලා. අපිට තියෙනවා දෘෂ්ටීන් එක එක එක්කෙනාට එක එක්කෙනාට දැක්මවල් තියෙනවා. දැකලා තියෙනවද ඔය දෘෂ්ටියෙන් ප්‍රයෝජන අරගෙන හරි වැඩ කරනවා මාධ්‍ය ආයතන? හරි. දැකලා තියෙනවද දන්නේ ඉස්සර තියෙනව නේද මේ අපේ තියෙන සාමාන්‍ය මිනිස්යාගේ පුතග්ජන මිනිස්යාගේ ආසාවන් තියෙනවනේ. ඒ තමයි කුකුල්ලු කොටෝලා ඒක දිහා බලලා සන්තෝෂ වෙනවා. නේද? පුංචි ළමයි ওই වගේ සමහර පුංචි ළමයි වැරදි අදහස් තියන අය කටුස කොටෝලා නේද? ඒකට රණ්ඩු වෙනවා බලලා සතුට වෙනවා. සමහර අය මිනිස්සු රණ්ඩු වෙනවා බලලා සතුට වෙනවා. අන්න ඒ සියුම් ආසාව තියෙනවා. අනිත් අය කෑකෝ ගහ ගන්නවා දැකලා සමහර දවස්වලට උදේට ආරංචි වෙනවා. ආන්දරණී ගිය සාකච්ඡාවක් තිබ්බා ඒකනම් මාරයි ආයෙ නෙවෙයි නියමම සාකච්ඡාවක් කියලා මම අහන්නේ මොනවද? මේ දේශපාලන සාකච්ඡාවක් තිබ්බා ඒක හරිම ඊයන තමයි වැඩේ කියලා කියන මම අහන්නේ මොනවද ඔයා ඉගෙන ගත්තේ? ඇයි ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බද? ඒකද එහෙම කියන්නේ? නෑ නෑ බලනකොට දෙන්නේ හොඳට ඒකේ රණ්ඩු වෙලා. <laughs> හයියෙන් වචන කියාගෙන දෙන්නේ හොඳට පොරාලලා නිවේද මං ඉතින් අරගෙන බැලුවොත් නිවේදකයා මැදට වෙලා හොඳට උසි ගන්නවා. දෙපැත්ත උසි ගන්නවා අර දෙන්න කෑ ගහ ගන්නවා යටි ගිරියෙන් කෑ ගහ ගන්න ලැජ්ජාව බෑ. එක්කෙනෙක් මෙහෙන් කෑ ගහනවා අනිත් එක්කෙනා අර පැත්තේ තව අයියෙන් කෑ ගන්න මේස වලට ගහනවා කෑ ගහනවා එතරයි අන්තිමට නිමාව. මේ රණ්ඩුව දැක සතුටු වීමේ පහත් මානසිකත්වය තමයි මිනිසුන්ට අන්තිමට කිසි ප්‍රශ්නයක් විසඳලා ප්‍රශ්නයක් විසඳලත් නැහැ කවුරුවත් මොකුත් ඉගෙනගෙන නැහැ රණ්ඩු බලා සතුටු වීමේ මානසිකත්වයද නේද ඒ වගේ අපි අපේ හිත තමයි මේවා ඉල්ලන්නේ ඒවා ඉල්ලන හිතේ තියෙන එවැනි ඒවට කියනවා දෘෂ්ටි කියලා වැරදි දෘෂ්ටි කියලා වැරදි දෘෂ්ටිය තියෙනවා නම් ඒ දෘෂ්ටිය තියෙන පැත්තටමයි ඒ හිත යන්නේ. අපේ හිතේ තියෙන දැක්ම අනුව තමයි අපි සතුට හොයන්නේ. හරිද? එන්න ඒ දැක්ම වැරදි නම් ඒකට කියනවා ditthi vipallasය කියලා. ඒ දැක්ම වැරදි නම් ඒකට කියනවා විපල්ලාස වෙලා. ඒක වැරදීමක් වෙලා. හරියට පරිගණකයකට වෛරස් එකක් ගිහිල්ලා වගේ. වෛරස් එකක් ගියාට පස්සේ මේ එයා දෙන දේ ඒ කියන්නේ අපි ඒකට ඇතුල් කරන දේ නෙවෙයි අපෙන්නන්නේ. හතර ඉලක්කම යද්දුවොත් 6 කියලා පෙන්නනවා. හරි ඒ වගේ වෙනත් වෙනත් මහ පිස්සු විකාරය වගේ. ඒ වගේ මේකත් අපේ මනසත් පිස්සු විකාරය වගේ තමයි දෘෂ්ටි වරද්ද ගත්තොත්. යන්නේ යා යුත්තේ කොහෙවත් යන්නේ වෙන කොහෙවත් හරිද? එතකොට හැබැයි එයාට කවදාකවත් එයා ඒ දෘෂ්ටියට අහු වෙලා කියලා තේරෙන්නේ තේරෙන්නේ නැහැ. දැන් අපි බලමු අපි සතුට හොයන්නේ මොනවයින්ද කියලා. එතකොට මේ වැඩේ හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි සතුට හොයන්නේ හොයන හැම දෙයක්ම ගත්තොත්. අපි සතුට හොයන දේවල් එක්කෝ මේ භෞතික දේවල්. හරිද? භෞතික දේවල් කියලා කියන්නේ ඇහැට පේන, අත ගන්නකොට දැනෙන මේ මේස පුටු වගේ ඒවා, මනුස්ස ශරීර පේනවා, ඒවා තදට දැනෙනවා, ගලනවා දැනෙනවා, නේද වායු වශයෙන් දැනෙනවා උෂ්ණ වශයෙන් දැනෙනවා මේ ඉන්ද්‍රියන් වලට මේ ශරීරයට ගෝචර වෙන දේවල් වලින් සතුට වෙනවා එහෙම නැත්නම් ඒ වගේ ඉන්ද්‍රියන් වලට අහු වෙන්නේ නැති වේදනා නේද සැප වේදනා විඳ ගැනීමේ ලොකු උත්සාහයක් තියනවද නැද්ද මේ ශරීරයේ වේදනාව හට ගන්නවා ඊළඟට හඳුනා ගැනීම කියලා එකක් තියෙනවා මේකේ ආදරය වගේ ඒවට කියනවා සංඥා කියලා ඊළඟට සංස්කාරකයා කියන්නේ ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ගිජුකම, කෑදරකම, මසුරුකම ඒ වගේ ඒවා. විඥානය කියලා කියන්නේ පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, විඳීමේ දැනීම. ඔය තමයි අපේ ජීවිතයේ අපේ ශරීරයේ කුඩාම එකක. මිනිස්සෙක් කියලා අපි පුද්ගලයෙක් කියලා කියන තැන තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒවා. ඔය පහට ඇරෙන්න අපි ළඟ මොකුත් නැහැ. බලන්න. බලන්න මම මේ කියන එක ඇත්තද කියලා හොඳට බලන්න ওই පහට ඇරෙන්න වෙන මොකුත් නැද්ද බලන්න දැන් මාව ගන්න මෙන්න රූපයක් තියෙනවා මේක තියෙනවා තද ගතිය අල්ලනකොට මේ තද ගතිය තියෙනවා ගලන ගතිය තියෙනවා නේද පිම්බෙන ගතිය තියෙනවා සහ උෂ්ණ ගතිය තියෙනවා එහෙනම් රූප කියලා ඔන්න ඔය ටික තමයි තියෙන මුළු ශරීරෙම කියලා ඔය ටිකද නැද්ද තියෙන්නේ හරි ඊට අමතරව මේකේ මේ ශරීරයේ තියෙන සැප වේදනා දුක් වේදනා අදුක් අසු වේදනා මේක ආශ්‍රිත ආශ්‍රිතව හැදෙනවා නේද? ඒකද මම දැන් මමත් මොකද කරන්නේ මේ ඇත්තොත් එහෙමයි කවුරුත් අපි බණ අහන ගමන් බණ කියන ගමන් ඉතින් හැරෙනවා. නේද? වෙන පැත්තකට හැරෙනවා. කකුලක් උඩින් අනිත් පැත්තට තියනවා. අනිත් පැත්තට තියනවා. ඒ මොකද? ඒ වේදනාව හින්දා. ඒව නැත්තම් ඒව වෙන්නේ නැහැ. නේද? දුක් වේදනාව එනකොට ඉරියව් මාරු කරලා සැප වේදනාව කරගන්නවා. කොහොම හරි බේරෙනවා අපි. නේද? කාලයක් යනවා ඉතින් බේරෙන්න බැරි. <laughs> එදා වෙනකම් බේරෙනවා හැරි හැරි පෙරලි පෙරලි කොහොම හරි කරලා එන දුක් ඔක්කොම කරකැරකි කරකි දුක් හදා ගන්නවා. ආය අනිත් පැත්තට කරකිලා ආය හදා ගන්නවා <laughs> නේද? දැන් කරකෙන්නත් දැවම කිව්වට පස්සේ. <laughs> එතකොට අන්න එහෙම වේදනාව වගේක් තියෙනවා. ඊළඟට මේ කියන දේවල් තේරෙනවා නේද? තේරෙනවා කියන්නේ ඒවා හඳුනා ගන්නවා මගේ හිත. ඒ වැඩ පිළිවෙල උතන තියෙනවා. එහෙනම් සංඥා කියලා જાතියක් තියෙනවා. වේදනාවට අමතරව සංඥා කියලා જાතියක් තියෙනවා. ඊට අමතරව ප්‍රිය බව, අප්‍රිය බව, කැමැති, අකමැති අන්න ඒ වගේ ඒවට කියනවා සංස්කාර කියලා හිතේ ඇදෙන සැකසීම්. ඒවා ඒ වගේක් තියෙනවා. ඊට අමතරව ඇහි ඇති වෙන පෙනීමේ දැනීම, කනේ තියෙන ඇසීමේ දැනීම, ආග්‍රහණයේ දැනීම, දිවේ ඇති වෙන රස දැනීම, ශරීරයේ ඇති වෙන සීතු උෂ්ණාදී ස්පර්ශයේ දැනීම සහ මනසේ ඇති වෙන ආදරය, ඊර්ෂ්‍යාව දැනීම කියලා විඥාන හයක් තියෙනවා. ඔය ටිකට අමතරව මොකුත් තියනවද කොහේ හරි තැනක? අපි ජීවිතයක් කියලා පුද්ගලයෙක් කියලා ගන්න තැන ඔය කාරණා හය ඇරෙන්න වෙන මොනවත් තියනවද? වෙන මොකක්වත් මොකක්වත් නැහැ. නේද? ඔය ඉන්දියන් හය ඇතුළේ කාරණා පහ ඇරෙන්න වෙන මොනවත් මේ ජීවිතේ නැහැ නේද? අපේ කුඩාම ඒකකට නේද මම කිව්වේ? කුඩාම ඒකක ටික තමයි කිව්වේ. නේ? එතකොට මේ කුඩාම ඒකක ටික අරන් බලන්න අපි හිතමු මොන හරි පුංචිම ඒකක වගේක් තියෙන මොන හරි තැනක ඒ හැම එකක්ම වෙනස් වෙනවා ආය ඒවා ඒවා හින්දා හැදෙන කිසිම ලොකු දෙයක් වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ නේද මොන හරි දෙයක තියෙන කුඩාම ඒකක ටික හැම වෙලේම දිය වෙනවා නම් ඔක්කොම ටික කඩාගෙන වැටෙනවා බලන්න චුට්ටක් අපේ ශරීරය ගත්තාම මේ ශරීරයේ එකදු අංශුවක් හෝ එකදු මොහොතක් හෝ නිත්‍යව නැත්තම් වෙනස් වෙන්නේ නැතුව තියනවාද? නියපොතු වැවෙන්නේ නැතුව තියනවාද? ඇහැද කනද මේ හැම හැම වෙලේම මැරෙනවා, දාඩිය දානවා නේද? රැලි වැටෙනවා, කොණ්ඩේ වැවෙනවා හැම එකක්ම හැම වෙලේම වෙනස් වෙන හින්දා අපිට ආහාර දාන්න වෙලා තියෙන මේකට. නේද? හරියට මොකක් වගේද? ගිනි දැල්ල වගේ. ගිනි දැල්ල ගැන දන්නවද? මේ ගෑස් එකෙන් පත්තු කරන ගිනි දැල්ල මේ දවස්වල මගේ ජනප්‍රිය මාතෘකාව. මේ මේ ටික උගන්වන්න ඕනේ නේද? මේක මට හරියට ඕන වෙලා තියෙනවා. ගෑස් එකෙන් පත්තු වෙන ගිනි දැල්ල හැම වෙලෙම වෙනස් වෙනවද නැද්ද? ඒක වෙනස් වෙවි පවතිනවා කිව්වොත් හරියද? හරියද? ගිනි දැල්ල වෙනස් වෙවි පවතිනවා කිව්වොත් හරියද? හරි. ගෑස් ගෑස් එකේ ගිනිදැල්ල පවතිනවා කියලා අපි කියනවා. හොඳයි. පවතිනවා නම් ඒ කියන්නේ මොකද්ද මේ මොහොතේ තියෙන ගිනිදැල්ල ඊළඟ මොහොතට තියෙනවා කියන එකයි. නේද? එක පාටම ගෑස් එක වහපු ගමන් ගෑස් අයින් කරපු ගමන් ගිනිදැල්ලට මොකද වෙන්නේ? නැති වෙනවා. අපි කියනවා මේ මොහොතේ තියෙන ගිනිදැල්ල ඊළඟ මොහොත දක්වා පවතිනවා කියලා. ගෑස් එක ඕෆ් කරපුවාම අරක චුට්ටක් වෙලා හරි තියෙන්න ඕනද නැද්ද? තියෙනවද? තියෙනවද? එහෙනම් මේ මොහොතේ තියෙන ගිනි දැල්ල මේ මොහොතට විතරයි. හැබැයි මේ මොහොතේ තියෙන ගිනි දැල්ල හින්දා එතන රත් වෙලා තියෙන කාබන් අංශු ඊළඟ මොහොතේ රත් වීමට හේතු වුණාට නේද? ඊළඟ මොහොතේ තියෙන්නේ වෙනම එකක්. අන්න ඒ වගේ තමයි අපේ මේ ශරීරය. එන්නේ එක දිගට තියෙනවා වාගේ දැනෙන එකට කියනවා සන්තතියක් කියලා ගැලීමක් කියලා. එතකොට මේ රූපය කියලා කියන්නේ අන්න ඒ වගේ ගැලීමක් දිරන දිරන එක වෙනකොට නැවත නැවත නැවත නැවත හැම වෙලෙම වෙනස් වෙන එකක් ඒක. හරිද? හැම වෙලෙම වෙනස් වෙන එකක්. හොඳයි. දැන් අපි බලමු මේ වෙනස් වෙන රූපය හින්දා මම විඳින්නේ සැපද දුක්ද? පළවෙනි එක වෙනස් වෙනකොට සැපයිද? වෙනස් වෙනකොට සැපයිද? මහත් වෙනවා, කෙට්ටු වෙනවා, හැම රැලි වැටෙනවා, නේද නොඒකුත් විකාර තත්ත්වයට මේකපත් වෙනවා දාඩිය දානවා නේද මේ හොදුව දැන් කිසරයක් විතර මොන හොදලා තියෙනවද දන්නේ මේ නුර ජීවිතේ හොදන හොදන හොදන හොදන හරක් නැහැ එහෙනම් වෙනස් වීම නිසාම දුක් ඇති වෙනවද නැද්ද ඒක තමයි පළවෙනි දුක නේද වෙනස් වීම හින්දා මොකද කරන්න වෙලා තියෙන්නේ නැවත තිබ්බ විදිහට හදන්න වෙලා නේද මේක පිරිසිදු කරනවා ආය පිරිසිදු කරන්න වෙලා අන්න ඒක තමයි දෙවෙනි දුක වෙනස් වෙනස් වෙන දෙයක් එක්ක ගනුදෙනු කරන්න ගියාම පළවෙනි දුක තමයි වෙනස් වෙනකොට දුකයි. දෙවෙනි එක තමයි නැවත හදන්න ගියාම දුකයි. ආ හැදුවා කියන්නකො. හැදුවට පස්සේ ස්ථිර සනසීමෙන් ඉන්න පුළුවන්ද? බෑ හැදුවට පස්සේ පීඩනයක් තියෙනවා. ඒ මොකද්ද? මේක වෙනස් වෙනවනේ කියන පීඩනය තියෙනවා. නේද? නැවත වෙනස් වෙන හින්දා නැවත නැවත වෙනස් වෙන පීඩනයක් තියෙනවා. ඒ ඔය පීඩන තුනෙන් අපි නිබඳව මේ ශරීරයත් එක්ක කර්මය ගෙවනවද නැද්ද? නේද? බලන්න වෙනස් වෙනකොට දුක් වෙනවා. දැන් ඔන්න ආසනීප වෙනවා. දැන් ඉතින් සැපයිද දුකයිද? දැන් මානසිකව දුකයි මේක දැන් නැගිට ගන්න බෑ. එක්කෝ අත් අත් කැඩිලා, එක්කෝ උස්ස ගන්න බැරුව, එක්කෝ කැක්කුම් ඇවිල්ලා. හරි. දැන් ඒකින්ද දුකයි. ඊළඟට ඒ වෙනස් වෙච්ච ඒවා නැවත හදන්න දඟලනවා. පුළුවන් තරම් දඟලනවා මේක. එහෙනම් ඒක සැපද දුකද? ඒක හැමදාම කරන්න වෙලා. අසනීපයක් වුණාම අසනීපේ හොඳ කරන්න දඟලනවා. හොඳ වුණා කියන්නකෝ. ආය හැදේ කියලා බයද නැද්ද? නේද? ඒ කියන්නේ ඒ අසනීප නොහැඳීම සඳහා කොච්චර මහන්සි වෙනවද? නේ? එහෙනම් මේ ආකාර තුනකින් අපි දුක් විඳිනවා මේ ශරීරය නිසා. ඇයි එහෙම දුක් විඳින්න වෙලා තියෙන්නේ? මේක අනිත්‍ය හින්දා. තේරෙනවද? මේක වෙනස් වෙන එකක් හින්දා. එතකොට අනිත්‍යයේ දැන් gedara ඉන්න අයගේ ශරීරය හින්දා දුක් විඳින්න වෙලාද නැද්ද අපිට? දරුවන්ගේ දරුවෝ අසනීප නැති වෙන්නේ දරුවෝ වෙනස් වෙන්න ශරීර වෙනස් වෙනකන් වෙනවට අපි කැමති නෑ. ඊළඟට වෙනස් වුනහම ඒවා ආය හදන්න ඕනේ. ඒ හදපුවාම ආය පවත් ගන්න ඕනේ. පවත් ගන්න බැරි හින්දා ලොකු පීඩනයකින් වේදනාවකින් ඉන්නවා. එහෙනම් චුට්ටක් හිතලා බලන්න තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීර නිසාවෙන් හොඳට දුක් විඳිනවද නැද්ද? ඇයි දුක් විඳින්න වෙලා තියෙන්නේ? ඒවා අනිත්‍ය නිසා. අනිත්‍ය හින්දා ආකාර තුනකින් දුක් විඳිනවා අපි. හා. දැන් වේදනාව පැත්තට යන්න පොඩ්ඩක්. වේදනාව පැත්තට ගියාම මොකද? ඔන්න මම මොනවා හරි සැප වේදනාවක් හදාගත්තා. ඒ සැප වේදනාව නිට්ටයද? කෑමක් හින්දා ඇති වෙන සැප වේදනාවක් කියන්නේ මොන හරි කටේ දාගත්තා නම් ඒකේ රස දැවුණා, සැප වේදනාව දැවුණා. දැන් ඒක දිය වෙනකොටම ඒක ඉවරයි. ඒක දිගට තියෙන්නේ නැහැ. එහෙනම් ඒක නැති වෙන හින්දා දුකයි. දුක හින්දා නැවත දාන්න වෙනවා කටට. නේද? ඒ කියන්නේ නැවත දාන්න වෙනවා අන්න දෙවෙනි දුක ආය හොයන්න වෙනවා ඒක ආය හොයන්න වෙනවා. එකම සින්දුවක ඉසරයක් ඇහුවද එකම රූපයක ඉසරයක් දැක්කද නේද? නැවත නැවත අහන්න එනවා. ඒ මොකද වෙනස් වෙන හින්දා ඒවා. ඒකෙන් දැනෙන වේදනාව වෙනස් වෙන හින්දා ඊළඟට අර නිතර දකින්න කුකුලගේ කර්මලය සුදුයි වගේ ඒ වස්තු තියෙද්දිම අර සැප වේදනාවක් නැති වෙලා යනවා. හරිද? එහෙනම් එතනත් ආකාර තුනකින් දුක් විඳවද නැද්ද? ඇයි ඒ වේදනාව කියන එක වෙනස් වෙන හින්දා. ඔය විදිහටම සංඥා, සංකාර, විඥාන කියන ඔක්කොම ගත්තාම ඔය විදිහම තමයි. එහෙනම් මේ ජීවිතේ මට මේ පහත් එක්කනම් කටයුතු කරලා සැප විඳීම නැත. හරිද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ පංච උපාදානස්කන්ධයත් එක්ක කටයුතු කරලා සැප විඳීම නැත. නැත්තේ ඇයි? මේවා වෙනස් වෙන විට දුකයි ඒකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. මේවා නැවත නැවත සකස් කරන්න ඕනේ නැවත හදන්න ඕනේ නැවත හදන්න ඕනේ ඒකට කියනවා සංස්කාර දුක්ඛය කියලා. හදපේවා ආය වෙනස් වෙන හින්දා ඒකට කියනවා වෙනස් වෙනකොට ඇති වෙන දුකට කියනවා විපරිණාම දුක තියෙන ඒවා අනිත්‍ය වෙනකොට නැති වෙන හින්දා ඇති වෙන දුකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. ඒවා නැවත සකස් කරන්න ගොඩ මහන්සි වෙනවා. දැන් ඉතින් මේ ගොඩ මහන්සි වෙනවා අපි. හරි. ඒකට කියනවා සංස්කාර දුක්ඛය කියලා. ඊළඟට ඒවා කොහොම හරි හදාගත්තාම නැවත විපරිණාමයේ පත්වටපත් වෙනකොට ඒකේ පත් වෙන ස්වභාවයෙන් හින්දා පීඩනයක් දුකක් තියෙනවා. ඒකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. එහෙනම් අපි අනිත්‍ය දේවල් එක්ක කරන ගනුදෙනුවත් එක්ක කවදාකවත් සැපයකට යන්න පුළුවන්කම නැහැ. හරි? ඒක ඒ වුණාට අපිට අපේ හිත අපි අද කතා කරන්න යන්නේ අපේ හිත ඒ වුණාට ඉල්ලන්නේ මේක. නේද? අපේ හිත ඉල්ලන්නේ මොනවද? මේ පංච පංච ප්‍රාදානස්කන්ධයෙන් සැප ලබා ගන්න ගන්න ගනික මේ මගේ හිත ඉල්ලන දේ. ඒකෙන්ද මගේ හිතට කවදාකවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. යන්නේ කොහෙද? වැරදි? වැරදි පාරක යන්නේ. නේද? වැරදි පාර කියන්නේ. දැන් මම ඔය ටික කිව්වනේ. කිව්වහම තේරෙනව නේද මේ අනිත්‍ය දේවල් හින්දායි මේ දුක් කියලා තේරෙනව නේද? තේරුණාට මොනවද ඉල්ලන්නේ යටින්? අදින් පස්සෙන මම ඒවා ඉල්ලන්නේ නැහැ කියලා තීරණයද තියෙන්නේ යට? නෑ නෑ. ඔය කිව්වට ඉතින් මගේ දරුවා ගැන ඉතින් මන්නේ දන්නේ යාගෙන් මගේ මට තියෙන සතුට මන්නේ දන්නේ. හරිද? හරිද? ඔය ඉතින් ඉතින් අපි දන්නවනේ මේ කතන්දරේ නේ. ලැජ්ජාව බෑ. කියලා දෙන්නත් තියෙන හැඟීමමයි. එර දෙන්නත් තියෙන හැඟීමයි. පැටියටත් තියෙන හැඟීම නේද? සසර සසර දෝෂේ නේද? ඉතින් එහෙනම් මේකෙන් ගැලවෙන්න අපි නේද? මෙහෙම ඉඳගෙන බෑ. අන්න ඒක තමයි මම මේ කියන්න හදන්නේ අද දවසේ. හරි අපි සමාජයේ අපේ තුල අපි කතිකාවතක් ගොඩනගා ගන්න ඕනේ. මේ ධර්මය බොහොම ගැඹුරු දෙයක් කියලා. මේ සතියෙම කතා කරපු හිඳයි අදත් මම මේ මාතෘකාවම ගන්නේ. අපේ තුල කතාවක් හැදෙන්න ඕනේ මේක මල් පූජා කර කර විතරක් ඉඳ තියෙන එකක් නෙවෙයි. හරි දුක්ඛානුපස්සනාව කියන එක දුක පිළිසිඳ දැනගන්න නම් දුක් පිළිමද භාවනාවක යෙදෙන්න ඕනේ. අපේ රටේ එහෙම කෙරෙන්නේ නැහැ. නමුත් අපේ ගුරුවරු තුල අපේ ගැඹුරු කමඨහන් ගුරුවරු අපි ආශ්‍රය කරනකොට අපිට එවැනි භාවනා ලබා දෙනවා. නමුත් ඒක සමාජගත වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේක බොරුවක් කරන්නේ. එහෙම කියන එක නරකමක් නෑ. භාවනා කියලා අපි වැඩිපුර දෙනෙක් කරන්නේ බොරුවක්. හරිද? ඒක නිසාවෙන් මොකද උනේ මේකේ තියෙන මේ ගැඹුරු අර්ථ කතිකාවතක් විදිහට ගියේ නැති හින්දා සමහර පුහුදුන් මිනිස්සු මොකද කරේ? අනිත්‍ය අර්ථ දැක්වීම පවා වෙනස් කරලා සමාජගත කරන්න පටන් ගත්තා. හරිද? අනිත්‍ය කියන වචනේ නিত্য නොවන කියන එක නෙවෙයි කියලා සමාජයේ අපේ බෞද්ධයන් හරියට රවට්ටන්න පටන් ගත්තා. හරි. ඇයි අපි මේක හරියට භාවිතා කරේ නැති හින්දා අපි මේකේ තියෙන වටිනාකම් තේරුම් ගත්තේ නැති හින්දා බුදුරජාන් වහන්සේගේ ධර්මය අපේ හිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන එකක් නිවැරදි පැත්තට වෙනස් කරන ක්‍රමවේදය ගැන අපි හරියට කතා කරේ නෑ අපි කරේ මොකද්ද පොයේට පන්සල් ගියා සමහර අය ගියෙත් නෑ නේද ගිහිල්ලා කාලයක් නම් කාලයක් ඉස්සෙල්ලාම ගියේ දේවාලයට යන්ත සෝමහාමුදුරුවෝ හින්දා ඒක ඒක පොඩ්ඩක් එහෙම වුණා හරිද නැත්නම් ඉස්සෙල්ලාම පන්සල් ගිහලා ඉස්සෙල්ලාම යන්නේ දේවාලේ පැත්තේ. හරිද? එහෙම නැත්නම් පන්සලේ ඔක්කොම කරක් ගහලා අන්තිමට නේද කොහොම හරි කරලා වැඩිම ගෞරවයෙන් යන්නේ දේවාලයට. ඒක හොඳට පේනවා කතරගම පැත්ත දිහා බලපුවම. නේ? කිරිවෙහෙර කිරිවෙහෙරටද කතරගම යන්නේ කිරිවෙහෙර වඳින්නද කතරගම යන්නේ? නෑ වැඩි දිනක යන්නේ වෙන මොකක් හරි එකට. නේ? පන්සලේ බුද්ධ පූජාව තියෙන විදිහයි කතරගම දේවාලයට පූජාව අරන් යන විදිහයි කොච්චර වෙනස්ද? අරකට සුදු පිරුවට ඇඳලා නේද අරවා බුලත් කොළ එලලා ඒ කුඩින් පූජා තියලා ඔළුව උඩ තියාගෙන මලගේ කාර්යයක් කරනවා නේද මේ බුද්ධ පූජාව කොහමද ඔය ගියා වාදන් ටික ගත්තා තිබ්බා නේද ඔන්න බුදුහාමුදුරනේ තිබ්බා කියලා යනවා ඒක ගෞරවයක් නෑ ඒක ඒ ඒ තමයි මේ මේ ශාසනයෙහි තියෙන වටිනාකම් අපිට දැනුනේ නැති හින්දා පින්නත් නේ අපේ ජීවිතයට ස්ථීර සැපයක් මේකෙන් ලැබෙනවා කියන එක දැනුනේ නැති හින්දා අපි මොකද කරන්නේ? අපිට මේක මේක ඒ තරම්ම තේරෙන්නේ නෑ අපි ඔහේ නිකන් පොඩි බොරුවක් කර කර ඉන්නවා අපි බෞද්ධ කියලා පුංචි බොරුවක් කරනවා අපි. එහෙනම් අපේ සමාජයේ කතිකාවතක් හැදෙන්න ඕන ඔයා මැරෙන්න ඉස්සෙල්ලා හිත වෙනස් කරන්න. මේ කතාව දෙමව්පියන්ට කියන්න ඕනේ. මේ කතාව ළමයි අතර ඇති වෙන්න ඕන. තරුණ ළමයි අතර ඇති වෙන අපේ තාත්තගේ අපේ අම්මගේ සිත පංච උපාදානස්කන්ධයෙන් අයින් කරන වැඩපිළිවෙල කරලා දෙන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා. හරි එහෙම කතාවක් එහෙම තියෙනවද අපි මෙච්චර වටින ධර්මයක් තියෙන අපේ තුල නිකන්වත් එහෙම කතාවක් තියෙනවද? නෑනේ එහෙම හිතන්නේවත් නෑනේ. නේද? ඒක තමයි කියන්නේ. දැන් බලන්න මොකක්ද අපි කරන්න ඕනේ කියන එක මම දැන් චුට්ටක් පැහැදිලි කරන්නම්. තව තුවාල ප්‍රාර්ථනා කරනවා. මට තුවාල ලැබේවා කියලා. නෑ. නේද? තුවාල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ ඒක ගොඩක් දුක් තියෙන හින්දා. තුවාල පැත්තකින් දාන්නකෝ. දැන් මට කසනකොට සැප නෑ. නේද? කුෂ්ඨ රෝගයක් හැදුණා. කසනකොට සැපයිද නැද්ද? ඒක නෙන්නා. එහෙම කියලා කුෂ්ඨ රෝග ප්‍රාර්ථනා කරනවාද? බුදුහාඳුනේ උදාහරණයක් ගත්තම අපිට හරිම පහසුයි. කුෂ්ඨ රෝගේ කසනකොට සැපයි. දැන් මෙහෙම කසනකොට මට සැප නෑ. ඉතින් එහෙනම් කුෂ්ඨ රෝගයක් හදන සැකෙන් හිටි හැගෙන කසකස. නේද? ඒකල කුෂ්ඨ රෝගේ ප්‍රාර්ථනා කරනවද? ඇයි ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ? කසනකොට සැපේක සත්තා. සත්තයි. ඒක ඇත්ත. හැබැයි ඒකෙන්ද ලොකු දුක විඳින්න වෙනවා. එහෙමද නැද්ද? මම අහනවා කෙලින්ම මේ අත්තන්ගෙන් ආදරය හින්දා වැඩියෙන් විඳින්න වෙලා තියෙන ආදරය වැනි බැඳීම් හින්දා වැඩියෙන් විඳින්න වෙලා තියෙන්නේ සැපද දුක්ද? මම දන්නේ ආදරය කරන අයගෙන් අහන්නේ. වැඩියෙන් විඳින්න වෙන්නේ දුක්. එන එක මොකක් වගේද? කුෂ්ඨ රෝගයක් වගේ. හරිද? එහෙනම් අපි ඒක ප්‍රාර්ථනා කරනවා. ඇයි ඒ? ඇයි ඒ කියලා බලන්න ඒක ප්‍රාර්ථනා කරනවා අපේ අතේ. ඇයි ඒ ප්‍රාර්ථනා කෙරෙන්නේ අපේ මනස ඒකේ තියෙන දුක් දෙස බැලුවේ නැහැ. ඒකේ තියෙන ඇත්ත తත්වය දිහා අපි මානසිකාර කරේ නැහැ. හරියට ඔක කොයි වගේද? මොකද මේ සතියේ මම එකම කතාව කියන්නේ. ඒක මම ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ අපි එහෙම තමයි. නේද? ඇයි එකම කතාව කියන්නේ? මේක තමයි කරගන්න ඕන වැඩේ. ඒක හින්දා එකම කතාව තුලින් අපි මේ සතියම තමන්ගේ මනස මේක සතියන්නේ මං කියන්නේ අවුරුද්දක් මේ එකම කතාව කිව්වත් කමන්නේ. ඇයි? එහෙම හරි කියලා කියලා කියලා කියලා මේකට අදහසක් આવොත් ඒක ලොකු දෙයක්. නමුත් මේක කතිකාවතක් බවට පත් කරන්නයි මම මේ කියන්නේ තමන්ගේ දෙමාපියෝන් වෙනුවෙන් මේක කරන්න කියලා මම මේ කියන්න හදන්නේ. ඒක න අදහසක් තියාගන්න කියලා අද දවසේ අපි කතිකාවත තුලින් කියන්න හදන්නේ. දැන් අපි යනවා පොඩ්ඩක් පෙරේද දවසේ කතා කරපු තැනට මායතරයක් යනවා. මොකද මට මේක කතා කරගන්න ඕන හින්දා මේ ආදරය කියලා කියන්නේ ආදරය ආදී බැඳීම් කියලා කියන්නේ මොකද මම මේක වැඩියෙන් කතා කරන්නේ මේකෙන් හුඟක් කට ඉහිර වෙන්න ගිහිල්ලා දරුවන්ට තියෙන ආදරේ නේද අනිත් අයට තියෙන තව ආදරය කරන අයට තියෙන ආදරය වගේ නේද ජරමර ගොඩක් එක ඉන්නේ ඒවා ප්‍රාර්ථනා කර කර ඉන්නේ හරි ආදරය කියන එක අනිත්‍යද නිට්ටයද ආදරය කියලා උපදින හැඟීම ඒක හැඟීමක් කෙනෙක්ගේ හිතක් තුළ උපදින හැඟීමක් ඒක නිට්ටයද අනිත්‍යද අනිත් අනිත්‍ය කියන්නේ මොකද්ද කායක වෙනස් වෙනවා. එහෙමද? කොහොමද දන්නේ දන්නේ එක වෙනස් වෙනවා කියලා? දැන් එහෙමට ඒකට ඉස්සරහට දාන අර ඒකට ඉස්සරහට දානනේ මේ මොකද්ද ඒකට කියන්නේ නාම විශේෂණයක්. ඒව දාලා ලියන්නේ එහෙම. ඒව දාලා තමයි ලියන්නේ. දැන් වෙනස් වෙන කවුරු හරි එහෙම ලියලා තියනවාද? නේද? ස්ථීර වශයෙන්ම වෙනස් වෙන සදා වෙනස් ආදර ඇති අම්මා. එහෙමද ලියමල් කියද්දී සදා වෙනස් ආදර ඇති අම්මා කියලා ලියන්නේ? එහෙමද සදා ආයෙන එක නිත්‍යයි. නේද? ඇයි ඒ සංඥාව මොකද්ද? නිත්‍ය සංඥාව තමයි අපිට තියෙන්නේ. අනිත්‍යෙහි නිත්‍ය සංඥාව දැඩි ලෝභයෙන්ද අකුසලයෙන්ද අර අනිත්‍ය සංඥාව එන්නේ නැහැ. ඒකින්ද අපිට දැනෙන්නේ මේ වගේ දේවල් නිත්‍යයි කියලා. මේක නිත්‍යයිද කියලා බලාගන්න ඕනේ හින්දා අපි මොකද කරන්න ඕනේ? ආදරය පිරික්සන්න ඕනේ ආදරය කියලා කියන්නේ ධම්ම කියන එකයි නැත්නම් සංස්කාරය පිරික්සන්න ඕනේ. එතනම පිරික්සන්න ඕනේ වෙන වෙන වස්තු පිරික්සන්න යන්න එපා. පංච උපාදානස්කන්ධ එකක් තමයි සංස්කාරය කියන්නේ. ආදරය කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරය පිරික්සන්න ඕනේ ඒක නිත්‍යද අනිත්‍යද කියලා. එහෙනම් දැන් අනිත් අයගේ හිත හාරලා බලන්න වෙනවා ඒක නිත්‍යද අනිත්‍යද මං වෙනුවෙන් දැන් ගොඩක් ආදරය කියන එක ඇත්තද නැත්තද කියලා බලා ගන්න ඕනේ. අනිත් අයගේව බලන්න බැරි හින්දා කාගේ පැත්තට හැරෙන්න ඕනේ? අන්න තමන්ගේ පැත්තට හැරෙන්න. තමන්ගේ පැත්තට හැරලා හොඳට බලන්න බලනකොට තේරෙනවා මොකද කියන්නේ? කෙනෙක් කෙරෙහි තියෙන ආදරය එක ගානටම තිබේද? හැම වෙලෙම එක ගානද? අඩු වෙන වෙලාවල්, වැඩි වෙන වෙලාවල්, නැති වෙන වෙලාවල් තිබේද නැද්ද? නැත්තටමත් නැති වෙනවද නැද්ද? එක දවසක් ගත්තොත් එක ගානටද තියෙන්නේ? නැහැ. පැයක් ගත්තොත් එක ගානටද තියෙන්නේ? විනාඩියක් ගත්තොත් එක ගානටද තියෙන්නේ? හැම වෙලේම අඩු වැඩි වෙනවා. හැම වෙලේම අඩු වැඩි වෙනවා. නේද? ඒකින්ද මේ ආදර හටන හරිම ගැටලුවක්. එහෙනම් ඒකට හටන කියලා කිව්වේ දෙන්නේ කතා වෙන අපි දෙන්න බොහොම ආදරෙන් ඉමු කියලා. හරි. එක්කෙනෙකුට ආදරේ ඉපදින වෙලාවට අනිත් එක්කෙනාට නැහැ වෙලාවකට. එහෙනම් මෙයා ආදරෙන් කතා කරන අර පැත්තට මහා කරදරයක්. අර පැත්තෙන් ආදරේ ඉපදින වෙලාවට මේ පැත්තට නැහැ. නේද? ඒ වගේ මේ දෙන්නටම එකවර ආදරයක් උපදින වෙලාවල් තියෙන බොහොම එක ගානට තියෙන බොහොම අඩුවේ. නේද? ඉතින් මේ වගේ මේ ප්‍රශ්න රාශියක් එක්ක අපි මේක ගලප ගන්න ලොකු අසාර්ථක උත්සාහයක ඉන්න මං කියන අසාර්ථක උත්සාහයක් ඒක කියලා. මොකද කියන්නේ? මොකද මටවත් බෑ මට ඕන විදිහට මගේ හිතේ උපදින ආදරේ පාලනය කරන්න බෑ. ඒක හැම වෙලේම හැම වෙලේම වෙනස් වෙන හැම වෙලේම වෙනස් වෙන දෙයක් එක්ක මම අල්ලගෙන ගනුදෙනු කරන්න යන්නේ. හැම වෙලේම මේක වෙනස් වෙන හින්දා වෙනස් වෙන හැම වෙලේම රිදෙනවද නැද්ද? මට දැනෙනවනේ එහා පැත්ත වෙනස් වෙනකොට නේද? එයාගේ ක්‍රියාවෙන් සහ වචන වලින් වෙනස් වෙන හැම වෙලෙම රිදෙනවද නැද්ද? හා එහෙනම් වෙනස් වෙන හින්දා මම දුක් විඳිනවද නැද්ද? ඒක වෙනස් වෙන හින්දා මට දුක් විඳින්න වෙනවා. දරුවන්ගේ ආදරය, දෙමාපියන්ගේ ආදරය, අනිත් අයගේ ආදරය හැම එකක්ම හැම වෙලෙම වෙනස් වෙන හින්දා දුක් විඳින්න වෙනවද නැද්ද? නේද? හරි. එක ඊළඟට වෙනස් වුණා කියලා දැනුණාම අපි මොකද කරන්නේ? එහා පැත්තේ ආදරේ ගොඩක් අඩු වේගෙන යනවා වගේ දැනෙනකොට මොකද කරන්නේ? දැන් ඔන්න වෙනස් වෙන හින්දා ඇති වෙන දුකට කිව්වා දුක්ඛ දුක්ඛය කියලා. හරිද? දැන් වෙනස් වුණා කියලා දැනි දැවුනහම අපි මොකද කරන්නේ? අඩු වුණා කියලා දැනනකොට මොකද කරන්නේ? වැඩි කරගන්න කටයුතු කරන්න ඕනේ. නේද? තෑගි දෙන්න ඕනේ, ඔළුව අත ගන්න ඕනේ, ආදරෙන් කතා කරන්න ඕනේ, රටේ නැතිව කරන්න ඕනේ. නේද? එහෙම කරපුවහම මොකද වෙන්නේ? ආය හදා ගන්න ඕනේ ඒක. ඒක සැපද දුකද? නැවත නැවත සකස් කිරීම සැපද දුකද? ඒ දුක හොඳට විඳලා තියෙනවද නැද්ද? මොකද කියන්නේ? මම දන්නේ අපිට ඇත්ත කතා කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. ඒ දුක අපි හොඳට විඳලා තියෙනවද නැද්ද? වෙලාවකට කියනවද නැද්ද මට දැන් ඇති වෙලා තියෙන්නේ කියලා? හිතෙනවද නැද්ද එහෙම? ඇති වෙලා තියෙන්නේ ගැලවෙන්න බෑ. ඇති වෙලා තියෙන්නේ ගැලවෙන්න බෑ කියලා. එහෙනම් ඒක හොඳට ඉඳලා තියෙනවා. ඊළඟට ඉඳලාමත් ඒ කොහොම හරි තෑගි දීලා අරවා කරලා මේවා කරලා කොහොම හරි උඩටම හදා ගන්න එහා පැත්තේ ආදරේ. හදාගත්ත වෙලාවට දැන් හම්බෙලා බොහොම ආදරෙන් ඉන්න වෙලාවට හරිය සන්තෝෂෙන් දින්නේ. නෑ මේක කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා පුදුම බයකින් ඉන්නවා. එහෙනම් ඒකට කියන විපරිණාම දුක වෙනස් වෙන ස්වභාවය තියෙනවා කියලා මම දන්නේ. හින්දා පුදුම වෙවුලිල්ලක් වෙවුලන්නේ අරක ඒ ගානට නේද? කියවනවා කියවනවා කියවනවා කියවනවා දැකලා තියෙනවනේ කියවනවා සමහර කට්ටිය ඉවරක් නැතුව. එහෙනම් ඒකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. එහෙනම් ආදරය කියන ධම්ම සංස්කාරය තුළ දුක්ඛ දුක්ඛ සංස්කාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා තුනක් තියෙනවා. මේක මේන්න මේ තියෙන දුක් කොච්චර කල් විඳිනවද අපි? ඒක ඒකයි මේ අත්තන්ගෙන් අහනකොට මෙයා කිව්වේ වැඩියෙන් විඳින දුක් කියලා. නේද? වැඩියෙන් ඒකට කාට හරි පුළුවන්ද ඔය වෙනස් වෙන ආදරය කියන එක ස්ථිරව තියන්න පුළුවන්ද කාගේ හරි කොහේ හරි තැනක? බෑ. ඇයි ඒ? ඒක හේතු නිසා සකස් වෙන දෙයක්. මොකද්ද ආසන්නම හේතුව? සැප වේදනාව. වේදනාව. නේද? පුංචි පුතා අම්මට ගොඩාක් ආදරේ පුංචි කාලේ. ඇයි ඒ? එයාට ඉන්ද්‍රියන් වලට ඔක්කොම සැප ටික දුන්නේ අම්මා. අම්මට වළක්වන්න බෑ. ටිකක් ලොකු වෙනකොට යාට ක්‍රිකට් වලට සංගීතයට වෙනත් දේවල් වලින් යාළුවෝ හින්දා නොයෙකුත් සැප ඇති වෙනවා. එතකොට අම්මා කෙරෙහි තියෙන ඇල්ම බැඳීම නිකම්ම අඩු වෙනවා. නේද? මේක තේරුම් ගත්තේ නැති අම්මා මැරෙනකම් උනේ ළඟ ඉන්නවා. <laughs> රණ්ඩු අල්ලනවා. හරිද? ඉතින් පිස්සු තමයි. නිකම් පිස්සු නෙවෙයි හොඳටම හොඳටම පිස්සු. ඇයි හේතුඵල ධමයක් නිසා සකස් වෙන එක මෙයාට තේරුනේ නේද? එයා මේ ටික දැනගෙන හිටියානම් හරි එයා මේ ටික දැනගෙන හිටියානම් මේක මට අයිති දෙයක් මේ මේක තුල වැඩිපුර තියෙන වෙනස් වෙන ස්වභාවය මේකත් එක්ක ගනුදෙනු කරලා මේක ගැන බලාපොරොත්තු තියාගෙන හිටියොත් මට මොකද වෙන්නේ හැමදාම දුක් විඳින්නයි වෙන්නේ ඒ ටික මෙනෙහි කරේ නෑ අපි එහෙනම් මට සැප දැනෙන හැම තැනකම මම තුන් ආකාරයක දුකක් විඳින්න වෙනවා කියලා මෙනෙහි කරන්න ඕන පංච උපාදානස්කන්ධය. අන්න ඒක මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ? ආදරේ වැනි දෙයක් අපිට එනකොට අපි කවුරු හරි තුවාල කරන්න එනවා නම් අපි මොකද කරන්න ඕන? තුවාන්න ඕන දෙවිල්ල. කවුරු හරි අරහෙන් ආයුධයන් තුවාල කරන්න එනවා නම් අපි ළඟදී තනේ මාව තුවාල කරන්න කියලා ඉන්නවද? නෑ. එහෙනම් කෙනෙක්ගෙන් කරුණාවන්ත වචන ආදර වචන එනකොට මොකද කරන්න ඕන? හරි විදිහට දුවන්න ඕන බුදුහාමුදුරුවෝ මාව තුවාල කරන්න එනවා මට දුක් වෙන්න වෙනවා කියලා ඒක ගන්නෙ නැතුව ඉන්න ඕනේ ගන්නෙ නැතුව ඉන්නවා මොන සංඥාව තියෙනව නන්ද දුක්ඛානුපස්සනාව වඩන කෙනාට හරි ඒකයි කියන්නේ දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ සුඛ සංඥං පදහති මේ මේ අපිට තියෙන සැප සංඥාවක් ආදරේ කෙරේ ඒක නැති කරන්න මනස වෙනස් කරන්න නම් ඒක වෙනෙහි කරන්න ඕන අවසාන වශයෙන් මම කියන්නේ නරක හොඳ මිනිස් නරක මිනිසෙක් ඉන්නවා මං හිතන් ඉන්නේ හොඳයි කියලා ඇයි මං එයාගේ දන්නේ හොඳ ටික විතරයි. එයා ගැන ඇත්ත දැනගන්න නම් මම මොකද කරන්න ඕනේ? එයාගේ තියෙන නරක ටික දැනගන්න ඕනේ. වැඩිපුර එයාගේ නරක දැනගත්ත ගමන් මට දැන් ඇති වෙන සංඥා මොකද්ද? එයා නරකයි කියලා. අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධයේ දුක් මෙනෙහි කරේ නැත්නම් කවදාකවත් අපේ හිත පංච උපාදානස්කන්ධේ අයින් වෙන්නේ නැහැ හැමදාම දුක් විඳි. ඕක විතරක් නෙවෙයි බොහෝ වශයෙන් තේරුණාද හිත වෙනස් කරන්න මෙනෙහි කරන්න ඕනේ කියලා එහෙනම්. මේ දුක් සංඥාව සැප සංඥාව නැති කරන්න ඕනේ. සැප සංඥා තිබ්බට වැඩක් නැහැ දුක් දෙෙහි සැප සංඥාව තියෙන. දුක් ඇති වෙන තැන අපිට තියෙන්නේ සැප සංඥා. අනාත්ම දෙෙහි ආත්ම සංඥා. අනිත්‍ය දෙෙහි නීත්‍ය සංඥා. මේ ඔක්කොම වැරදිලා තියෙන්නේ. එහෙනම් මේක වෙනස් කරන වැඩපිළිවෙල තමයි ධර්මයේ තුල තියෙන්නේ. අඩුම ගානේ ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න නැතුව බොරුවට දස්මිටි කෑවට නම් වැඩක් වෙන්නෙම නැහැ. හරි. දස්මිටි කෑවට වැඩක් නැහැ. මම මේවා අතහරිනවා අපි වෙලාවකට මොන හරි කලකිරීමකට මම ඔක්කොම අතහැරලා දානවා කියලා හිතනවා. එන එතනම ඉන්නේ. නේද? ඒකින් දා හිත වෙනස් කරන වැඩපිළිවෙලක් ධර්මයේ තුල තියෙනවා කියන එක ගැඹුරෙන් දැනගෙන අනිත් අයට කියන්න ඕනේ. තමන්ගේ දෙමව්පියන්ගේ මරණයට ඉස්සෙල්ලා ඒක වෙනස් කරන්න උදව් කරන්න ඕනේ. ඒක වෙනස් කරේ නැත්නම් එයාලා හැමදාම දුක් වෙනවා. තමනුත් ඒක වෙනස් කරගන්න නේද? ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒක වෙනස් කරගත්තා කියලා ලෞකික ජීවිතේට ගැටලුවක් වෙනවද? නෑ නෑ නෑ. අවබෝධයෙන් ජීවත් වෙන්න හොඳටම පුළුවන්කම තියෙනවා. හරි මෛත්‍රිය කියන එක තියෙනවා ධර්මයේ තුල. ආදරයට වැඩිය මෛත්‍රිය කියන එක හරිම උතුම් දෙයක්. ඇයි? ආදරය කරන කට්ටිය රිදවනවනේ කට්ටියට. මෛත්‍රිය වර්ධනය කරන කෙනා ළඟ ඉන්න කෙනාට රිදවන්නේ නෑ. හරි කෙනෙක්ගේ කායික මානසික දුක් මාත්‍රයකටවත් කැමති නෑ. මෛත්‍රිය වඩන කෙනා. එහෙනම් අපි හොඳට තේරුම් ගත යුතු කාරණාව තමයි අපේ අපි මේ නිකම්ම නිකං උදේට බත් දවල්ට බත් රැයට බත් බත් බත් බත් බත් කී කෙනා ඉඳලා හරියන්නේ නැහැ. නේද? අපි හැම වෙලේම මොනවද හොයන්නේ? බත් හොය හොය ඉන්නේ. නේද? ජීවිතයේ බත් මම මේ බත් කියලා කිය පංච උපාදානස්කන්ධයට. එකම දේ එකම දේ එකම දේ කර කර කර කර ඉන්නේ නැතුව හිත වෙනස් කරලා හිත වෙනස් කරන්න පුළුවන් ධර්මයක් අපිට තියෙනවාය කියන කාරණාව සමාජයේ කතිකාවතක් විදිහට එන්න ඕන දුක් භාවනාවක් තියෙනවා. ඇයි ඒක කරන්නේ? දුක් විඳින්නද? නෑ. මොකටද? දුකෙන් මිදෙන්න. පංච උපාදානස්කන්ධයෙන් අයින් වීමෙන් ලබන්නා වූ මහා නර්ග සැපයක් තියෙනවා. තණ්හාව වැටලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධයේ කෙරේ තියෙන තණ්හාවෙන් අයින් වෙනකොට අපිට පළවෙනි තැන ඉස්සෙල්ලාම හම්බ වෙනවා ඊටාම කෙටිම තැනක් පහසුම තැනක් හම්බ වෙනවා සුවදායකම තැනක් හම්බ වෙනවා ඒ තමයි ප්‍රථම ධානය කියන්නේ. කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද දසු කුච විචිකිච්ඡා කියන ඒවා සංසිඳිලා උපදින තැන. ඒකට යන්න ඒ තරම් අමාරු නෑ හරියට උත්සාහ කරන කෙනෙක්. ඇයි මිනිසුන්ට එතෙන්ට යන්න බැරි වෙලා තියෙන්නේ? ඒකට අවංක උත්සාහය අතුලාන්තයෙන් එන්නේ නැති හින්දා. අවංකව මේක දැනගෙන සීලාදී ගුණධර්ම රකිමින් සතර කමඨහන් වඩනවා නම් තේරිලා මේක වැඩි දවසක් යන්න ඉතල එතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. මේක හොර හොර ගතිය තියෙන්නේ. මොකද්ද හොර ගතිය කියන්නේ? මේක බොරුව කරන්නේ ඇති වුණාවක් නැහැ නිවන් දකින්න. නේද? හ්ම් එහෙම වුණාවක් නැහැ. ඒ සඳහා අවංක පෙළ ගැස්ම නැත්te හිත වෙනස් කරන්නේ නැති. ඉතින් ඒකින්ද දුක්ඛානුපස්සනාව වඩන කෙනාට දුකෙහි කලකිරෙනවා තේරෙනවා. මේ ඉඳුරු දීලා මිරිස් ගන්න මම කැමති නෑ. දැන් මට දුක් ඇති වෙනට අපි හැම වෙලේම මාරු කරනවා. නේද? එක්කෙනෙක්ගෙන් දුකක් ඇති වෙනවා තව කෙනෙක් ජීවිතේට ලං කරගන්නවා. ඒකෙන් ආය දුක් ඇති වෙනවා. ඉතින් ඒකට කියන්නේ විරුද්ධිලා මෙලස් කරනවා කියලා. ඒකට ලෑස්ති නෑ. ඊට වැඩිය එහා ගිය දෙයක් තියෙනවා. ජීවිත කාලයේ අපි ළඟා කරගත යුතු ලොකු ඉලක්කයක් තියෙන්න ඕන. අපි පටන් ගත්තේ ජීවිතේ ඉලක්කයක් තියෙන්න ඕන කියලා නේද? එහෙනම් සුවදායක සිතක් සකස් කර ගැනීම තමයි ජීවිතයේ තිබිය යුතු එකම ඉලක්කය. ඒකට වයසට යනකම් ඉඳලා බෑ. තරුණ කාලේ නම් එවැනි එවැනි සිතක් ඇති කරගත්තොත් ලොකු පෞරුෂයකින් යුක්තව ඊටාම නිවැරදි තීරණ ගනිමින් ඉතාම සාධාරණ ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිස්ථානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.